අද මේ දිනත් පිළිසෙ උතුම්ම සම්බුදු පියාණන් වහන්සේගේ දීපරු දන්දරියන් හැටියට ශ්‍රාවක ශ්‍රාවිකාවන් හැටියට අනන්ත ගුණ ඇති මහා ගුණ සිහි කරගෙන ඒ අප්‍රමාණ ගුණ ඇති සම්මා සම්බුදු පියාණන් වහන්සේ සාරා සංකේ කල්පලක්ෂයක් කියන අනන්ත අප්‍රමාණ දීර්ඝ මහා කාලාන්තර අතීතයකට පෙර පදන්නේ ඊටත් මහා අනාජීව පරන්ද පූර්ණයේ කරන ලද්දා වූ වක්‍රසේත ලෝත්‍රා බෝධි ආශීර්වාද ගුණ බලමහිම මැත්තේ අනන්ත ගුණ ඇති මහා පාරමිතා ගුණාශීර්වාද බලමයිම මැත්තේ මේ මහා මාර බල පරාජයට පත් කරමින් ඒ සියලු ආකාර වන්නා වූ දුක් විඳා දුරු කර උතුම් නිවන් සාක්ෂාත් කර ගැනීමේ මහා සාන්තිය තුන් ලෝකාග්‍ර ලෝත්‍රා සම්මා සම්බුද්ධත්වයට පත් වී වදාලා ඒ අප්‍රමාණ ගුණ ඇති සම්මා සම්බුදු පියාණන් වහන්සේ තමා නෑනියන් වහන්සේ උතුම් බුදු පියාණන් වහන්සේ කියාමතන අපි උන්වහන්සේගේ දරු දරියන් හැටියට කටයුතු කරලා ඒ ප්‍රේත වන්නා උසාවක ශ්‍රාවිකාන් හැටියට අපගේ අමා මෑණියන් වහන්සේ අපගේ බුදු පියාණන් වහන්සේ කියන හැඟීමෙන් යුක්තවයි කටයුතු කරන්නේ. උන්වහන්සේ තුන් ලෝකාගල උතුරා සම්මා සම්බුද්ධත්වයෙන් නිකුව දේශනා කරවදාලේ නව ලෝකෝත්තර ත්‍රිසත් ධර්ම රත්නයක් ඇද්දේ අනන්ත ගුණයක් ධර්මස්කන්ධයක් ගුණස්කන්ධයක් ඇද්දී හේතු කරන අප්‍රමාණ ලෝක සත්‍යෝ සංසාර දුක් නිදා දුරු කරේ බුදුන් නිවන් සාක්ෂාත් කර ගැනීමේ මහා සාන්තියට පත් වෙනවා අනන්ත ප්‍රමාණ කල් මේ සංසාරේ අනාදියේ පටන් ඉන්නා වූ යම් සංසාර ගමනක් ඇත් අවිද්‍යා දෝෂනා කියන්නා මේ දෝෂාන්ධකාරයන්ගෙන් නිස්සවේ අනන්ත දුක් කරදර විඳින්මින් ඉන්නා මේ සංසාර ගමනේ අනාථයින් හැටියටයි ලෝක සත්‍යෝ සැරිකරන්නේ එවන් ලෝක සත්‍යයට සංසාර ගමන කෙලවර කරමින් තුමෝ නිවන් සාක්ෂාත් කර සියලු සංසාර දුක් කෙලවර කිරීමට ලැබෙනා උතුම් සාන්ති අවස්ථාවේ ඒ අමා මෑණියන් වහන්සේගෙන් ඒ උතුම් බුදු පියාණන් වහන්සේගෙන් ලැබෙනා වූ ධර්ම රත්නයෙන්ම උදා වෙනවා මිස වෙන ක්‍රමයකින් ලබන්න පුළුවන් කමක් නැත්තේ නෑ එබඳු වන්නා වූ අනන්ත දුක් විඳින්මින් මේ සංසාරයේ මහා පාරමී ගුණ පූර්ණේ කරමින් මහා කරුණා ගුණයෙන් යුක්ත වේ ලෝක සත්වයින්ට මේ අමා ශාන්තිය උදා කර දීමටයි උන්වහන්සේ ඒ සා මහත් දුක්ඛන්දරාවක් නිමින් ඒ සා මහත් කාලාන්තරයක් මේ සංසාරයේ අපරපත් නිවන් අත්හැරලා ඒ පරිසරමේ එබඳු වන්නා ගුණ සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ අප්‍රමාණ ගුණ සිහි කරගෙන අනන්ත අප්‍රමාණ වන්නා මහා කරුණා ගුණ සිහි කරගෙන ඒ ගුණ මහා බලමහිමෙන් ලොවට ජනිත කර වදාළේ උතුම් මොනා ලෝකෝත්තර සීතත් ධර්ම රත්නයග්‍රසේ ශ්‍රේෂ්ඨ අන්දමින් දරා ගනිමි ශ්‍රේෂ්ඨ වන්නා ගුණෙන් සම්මා සම්බුදු පියාණන් වහන්සේ අපගේ අමා මෑණියන් වහන්සේ අප පියාණන් වහන්සේ කියනා වගේම සබාගෙන උන්වහන්සේගේ කීකරු නිහතමානී දරුදරියන් හැටියටයි අද අපි මේ උතුම් වූ සමාත් ගුණය පූර්ණේ කරගෙන මේ උතුම් වූ සමාත් පූර්ණයෙන් නිත්‍යව නිවන් සාක්ෂාත් කර ගැනීමට අවශ්‍ය කටයුතු සලසා ගැනීමට මේ උතුම් භාවනා මාර්ගයේ පූර්ණ කරගන්නේ කියන හැඟීම සබා ගන්නට ඕනේ. ඉතී සබා ගැනීමෙන් මේ උතුම් වූ සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ අනන්ත මහා ආශිර්වාදයේ රැකවරණ මැත්තේ ඒ සියලු ආකාර වන්නා වූ සාසන බල මහිමයන්ගේ රැකවරණ මැත්තේ මේ උතුම් මොහොතේ මාර්ගයේ මේ සාන්ති මාර්ගයේ උදා කර ගැනීම මේ ශ්‍රේෂ්ඨ වන්නා වූ සාසන ගුණෙන් නිවන් සාක්ෂාත් කර ගැනීමට හේතු වෙන උතුම් මොහොතේ සියලු ආකාර වන්නා වූ සමවත් ගුණ පාල කිරීමට හේතු වෙන මේ ශ්‍රේෂ්ඨ වන්නා වූ සමවත් මාර්ගයේ දරාගෙන මේ උතුම් භාවනාව සිද්ධ කරන්ටයි බලාපොරොත්තු වන්නේ කියා සීකර ගන්නෝනේ සියලු මාර්ග බල පරාජයට පත් කෙරෙමින් උතුම් මොහොත නිවන් සාක්ෂාත් කර ගැනීමට අපට මේ මහා සාතිරවාදී හේතු වාසනා වේවා කියා සීකර ඒ වාගේම ඒ උතුම් සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ උතුම් ගුණවලෝකෝත්තර ශ්‍රී සද්ධර්ම රත්නයේද උතුම් වූ සංඝ රත්නයේ දප්‍රමාණ ගුණාශීර්වාද බල මහිමයන් කැටි වී සාරාංශ වියද්දාව සූවිසි මහා ගුණස්කන්ධයන් සත්‍යයනා කරමි ඒ උතුම් සූවිසි මහා ගුණස්කන්ධයන් අන්තාශීර්වාද ගුණ බල මහිමා තමා රක වර්ණයක් ආශීර්වාදයක් පිළිසරණක් වේවා මේ උතුම් වූ සමාධිවත් පූර්ණ භාවයට පත් කරමින් උතුම් දහන්ලාදී වෙන්නිත්ව උතුම් වූ ගුණයෙන් යුක්තව මහා බලමහිමින් උතුම් වූ ප්‍රඥා ගුණ පහල කර ඒ චතුරාර්ය සත්‍ය ආબોධ කර ගැනීමට මේ උතුම් වූ මාර්ගයේ හේතු වාසනා වේවා මේ උතුම් සමවත් මාර්ගයේ හේතු වාසනා වේවා කියා සීකරගෙන අප වෙන්නා ප්‍රමාණ ලෝකවාදී සෑම සිල් සත්‍යවල මේ ධර්ම මාර්ගය අසුර කරත්වා සෑම සියලු සත්වෝ මේ ආන්ත සංසාර දුක් නිදා දුරු කර උතුම් නිවන් සාක්ෂාත් කර ගැනීමේ මහා සාන්තියටමපත් වෙත්වා කියන මේ මෛත්‍රී අධිෂ්ඨානයේ තබලා මේ පින්වත් පිට සාන්ත ගුණින් නිතරයි සූවිදි මහා ගුණස්කන්ධයන්ගේ අනන්ත ආශීර්වාද බලයෙන් අපගේ උතුම් ආකාරයෙන් චිත්ත සමාධිගත වේවා උතුම් වූ හේතවන්නා ගුණින් නිත් වෙලා යම් ආකාරයකින් මේ උතුම් හේතවන්නා චිත්ත සමාධියට පළමුව අවශ්‍ය කරන්නා වූ පංච නීවරණ වටහා ගන්නෝනේ ඒ පංච නීවරණයන් පහළ වීමට හේතු වෙන්නා වූ කාරණා වතහා ගන්න ඕනේ. ඒ පංච නීවරණයන්ට හේතු වෙන්නා වූ කාරණාවන් ගැන පටන්ගෙන මේ පංච නීවරණික බඳු ආකාරයෙන් මේ ලෝක සත්‍යය ගිලගන්නේද අනන්ත වන්නා මේ දුක් කරද දෙන්නා මේ සංසාර ගමන්ට ඇද දමන්නේද මේ දුගති ගාමී භාවයන්ට පත් කරමින් අනන්ත සංසාරයේ මහා අනාථ භාවයට පත් කරමින් සංසාර දුකට ඇද දමමින් මහා අනාථයක් සිද්ධ කරන්නේද ඊට හේතුව දකින්න ඕනේ මේ ආකාරයෙන් දකින්න මහා ආදීනවයක් දෙන්නා මේ කාම භවයේ දකින්න ඕනේ ඒ කාම භවයෙන් වෙන්නීමට හේතු වෙන්නා වූ සාමාර්ගයේ හේතුවන්නා මාර්ගයේ යම් ආකාරයකින් මේ වායෝ කටින මාර්ගයේ තුලින් නැගෙන්නා මේ සමාධිගත මූල අවස්ථාව දැක ගන්න ඕනේ උපචාර සමාධියක් ඇති කරවන්නා වූ ಗುಣ පහල කරගෙන ඒ වාගේම යම් ආකාරයකින් මේ පවතිනා වූ මේ හේතුවන්නා ගුණෙන් පූර්ණ භාවයටපත් වෙලා යම් නිදි ආකාරයක ඇතිවෙන්නා වූ සමාධි මූලත්වයක් ඇද්ද සමාධියට හේතු වෙන්නා මූල අවස්ථාවක් ඇද්ද ඒ ප්‍රේතවන්නා මුල් අවස්ථාවන් වතහාගෙන ක්‍රමානුකූලව යන්නා වූ මේ ගමන එවන් ගුණයෙන් ප්‍රථම ධානයේද පහළ වෙන හැටි ඒ වාගේම උතුම් වූ ආකාරයෙන් සිය ධාන තුතිය ධාන චතුර්ථ ධානයන්ටපත් වෙන හැටි ඒ වාගේම මේ චතුර්ථ ධාන සත්වයේ ඉඳලා අපි යම් ආකාරයකින් මේ ප්‍රේතවන්නා වූ ධර්මයේ වතහාගෙන නාම රූප වශයෙන් තිබෙනා මේ ලෝක ස්වභාවයේ අන්තිම කෙලවරදී නැත්නම් මේ චතුර්ථ ධ්‍යාන අවස්ථාවේදී හිත පිළිබඳ ස්වභාවයේ රූප පිළිබඳ ස්වභාවයේ තේරුම් අරගෙන වායේ තිබෙනා වූ නිස්සාර සාභයන් වතහාගෙන සැනසීම හොයාගෙන සමවත්මාලාවන් තුලින් ගිය ගමනක් ගියත් කවදාවත් අන්තිම කෙලවර බැලුවත් එහි තිබෙනා වූ සැනසීමක් නොකරත්මේ ආදීනවය ඒ ආදීනවේ දුරු කරමින් නිවන් සාක්ෂාත් කරගත්තාද මේ ලෝකයේ පැවැත්මෙන් කෙලවර වෙන්නා වූ නිවන් කියනා වූ ස්වභාවයේ වතහාගෙන මේ ලෝකයේ වැඩි තිබෙන්නා වූ ආත්ම දෘෂ්ටියේ විචිකිච්ඡාව සීලබ්බත ප්‍රාමාස කියන මේ සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත ප්‍රාමාස කියන්නා වූ මේ බඳුන් විවේක කරලා කාමරාග ව්‍යාපාද ආදී වන්නා මේ බන්දර වෙන් කරලා රූප රාග අරූප රාග මාන උද්දච්ච අවිද්‍යාව කියන්නා මේ සියලු දස සංයෝජනයන් වෙන් කිරීම තිබෙන මේ ශ්‍රේෂ්ඨ මාර්ගයේ මේ විදර්ශනාත්මක මාර්ගයේ වටහා ගන්නයි බලාපොරොත්තු වන්නේ සමත ඵලයේ විදර්ශනා ඵලයේ කියනා වූ මේ දෙකම ඇති කරන්නා මේ ශ්‍රේෂ්ඨ ධර්ම මාර්ගයේ සාමෝහින් සවණය කරමින් සාවදාන භාවයටපත් වෙලා ඊටමත් සතුන් භාවයට හිත සබා ගන්න ඕනේ ඒ උතුම් මාර්ගයේ හරි ආකාරව වැටේවා ලෝකේ කියන්නේ කුමද්ද කියා හරි ආකාරව වැටේවා පාප ධර්මයන්ට ගෝචර වෙන්නා වූ හේතුව වැටේවා මේ ආදීනව වැටෙමින් අපගේ හිතේ තිබෙනා වූ ලෝකයේ කෙරෙන් ක්‍රමක්‍රමයෙන් මිදී ගොස් උතුම් නිවන් සාක්ෂාත් කර ගැනීමේ මහා සාන්තියේ පිහිටාවා කියන්නා මේ අධිෂ්ඨාන සබාගෙන තුන්රුවන්ගුනේ අප්‍රමාණ වන්නා වූ ආශීර්වාද මැදියේ පිළිසත්න මැදියේ මේ සැනසීල සාන්තිය අපට උදා වේවා කියන්නා වූ සංවර හැඟීම සබා ගන්නෝනේ හිතෙන් සාදු සාර දෙනවා සතෝසවන්තේපා අතවසවන්නේ නැතුවත් යහපත්යේ තියාගෙන ඉරියව්ව එක ආකාරයකින් පවත්වාගෙන ඒ වාගේම ඔළුව ඇද කරන් යන්නේ නැතුව හරි ආකාරව තරම් දුරට ඉති කරගන්න ඕනේ ඉතිව සබා ගන්න ඕනේ ඒ ආකාරයෙන් සබා ගන්නේක්වත් නිසාද ඉති වන්නා වූ වංක වන්නා වූ ගතිගුණ ඇතිවන විට ශරීරය ඇද වෙලා තිබුණොත් සමාරුවේ ඇද වෙන්නේ නැතුව හරි ආකාරව ඉතිව ඉන්නකොට ඉතාමත් පහසුවෙන් හිත සමනය වෙනවා එවන්දු වන්නා වූ සම්වත් ගුණයටපත් වෙලා සාත්‍ය සැනසෙල්ල උදා කරගන්නවා කියන කාරණේ තේරුම් මරින් සංවර භාවයේ නිස්ත වෙලා අපි දැන් මේ ලෝකයේ පිළිබඳව යථාර්ථයන් වතහා ගන්නයි බලාපොරොත්තු වන්නේ. ඇයි මේ ආකාරයෙන් අපගේ හිතවලට මේ රාගයේ, ද්වේෂයේ, මෝහයේ ඇතුළත් වෙන්නේ කුමක් නිසා මේවා වෙනවා ආදී වශයෙන් මේ ස්වභාවයන්ගේ හැටි ආදීනව හොඳින් වතහාගෙන පළමුව මේ පංච නීවරණයන්ගෙන් යටපත් වෙලා පංච නීවරණයන්ගේ ආදීනව දැනගෙන අත්හැරලා එතෙන් පටන් ඊට පසුයි අපි මේ සමවත් මාර්ගයේ හිත සබන්නේ කියා සබා ගන්න ඕනේ හිත සබා ගන්න ඕනේ දැන් අපි මේ ශ්‍රේෂ්ඨවන්නා වූ සාන්ත මාර්ගයේ පවතින වෙමු ඒ උතුම් වූ තීන්ද රත්නිය අනන්ත ප්‍රමාණ ආශිර්වාදයෙන් අපි මේ සාන්ත මාර්ගයටපත් වේවා කියලා ඉස්හානේ සබා ගන්න සාන්තියක් වේවා බුදු පිය රාජිදු අපේ විත මාගේ ගින දුන්නා අපපියේ කෙනේ කුලෙත නිහඬව පිළිගන්නා අපේ බුදු මෑණියෝ අපේ විත කිරි දුන්නා එමෙදම් බිඳයි අපේ මුවාගේ ඊනදේවන්නා තනසුම දෙව් බුදු රජිනුනි ඔබේ ළඟ විව් කිරි තුවෙන්ද දම් තුවෙන්දට ඇදී ඇඟේ බුදු දරු පැටවුලෙස අපි අද ඔබී ළඟ මෞලෙස සිටිමි උනුසුම දම් ගුණි රඟ බුදු පිය රජානනි මුළු ලොව අතේ වේයනා විතේ දුන් දහම අදමවෙමින් මුනි දුගුණා අපේ විත තබා ඇතේ ඔබ දුන් සිතිලසනා එමෙ මගේ ගිනේ තිතිමි අද සියලු දෙනා බුදුමා පියාණෙනි මේ ලොවේ සරණ අය දැනුමක් නැතිව මෙම වැඩේ ดูแล සොයා හැද වැඩ යන සත සිටි අද ඉද නැත්ද ලොවේ කඩ කඩ සියලු තැන හැද හොයයි වත වද බැලූ තැන තිබෙන්නේ වේස පමනකි ගන්නේ මහලු වී යන්නේ තවත් කොහි හැද වැඩ උයන්නේ හැද වැඩට යොමු කළ ඇසට ඌදී බල බල දැන් කුමද එම පල නොම පෙනී එම ඇසද අඳ බල අඳ උනේ විලසිනා වයසට ගියොත් එතන නොපැනින විට දන බලමු ඇස දුන් වරුණ තෙවුනා ඇස අපට ගෙන දෙන දුන් දේ බලන විටගෙන පෙර බැලුවා කියන දෙයක් පමණයි උනේ මෙතන එව්දී සතරේගෙන ආදී සමග බැලුතන ලස්සනයි හොයමින ගත වෙහසයි හිස්ම විරදන ලැබු දෙයක් නැත්තේ කොය හොය ගමනේ ගත්තේ ඇතෙහි ඇති දත්තේ ලෙඩ ගොඩක් මයි ඉතිරි ඇත්තේ කන දිහා බැලූ තැන කඳ මිහිරයයි හොයමින කුඩා කලේ සිටගෙන කොයයි සත මිහිරියා වෙතගෙන හොඳ හඳ කියනවා කඳට හිතගෙන යනවා මිහිරම සොයනවා ලැබූ මිහිරක් කොයිද තනවා කනවත කිසිම තැන බැඳී රැඳිලා නැති උින කනට කුමේ සිදුවන්නේ කනේ ඇති බලමු සිය වසරිනේ කඩ වැඩ කියනවා කනද ආයුත දනවා බැලු විට බමනවා කනේ හැඩ වැඩ නොමැති වෙනවා ඇතින කනේ දැන් නැත කුණු ගොඩේ විලේත සමේ වෙත කණෙහි තවේ කුමේ ගත ගන්ත හරයක් නොමැත කුණු වත නාසය හොයන්නේ නිරතය හිත යන්නේ සුවඳගෙන එන්නේ අරන් ඉව පමනයි තබන්නේ දිවට බුදනේ කින සුවඳ ගිලිෙහි එලෙතින මතු මතු හොයමි යන හිතක් තබවයි සුවඳ යනු වෙන සුවඳ යයි රැගෙනා අරගත් දෙයක් ලෙතිනා සුවයයි කිවුනා නොමැත පවතින සුවඳ එතනා එකිනෙකට ගඳ එත නැවත සුවඳක් එහි එත එවිට කුම සිදු වෙත ඇලුම ගැටුමයි දෙකක් හිමි වෙත ඇලුම අරගන්නේ සුවඳ යයි පවසන්නේ ගැටුම හට ගන්නේ එවන් සුවඳක් නැති ගඳින්නේ එලෙස හිත ගැටෙමින ඇලුම ගැටුමයි කියමින ලෝභකම සමගින දේත හිත පාල කෙරෙවයිගෙන නාසය පැවතුනා වසරේ සියේ යන් කියේනා කලක් දිවි කෙවුනා උනත් කුමදුන් හරයේ සෙවුනා අනත සාතරින්ගෙන ආකල බැලුවොත් දැන අනත ඈතයිගෙන කලේ ඔය තිකනේ භවයේහි දනේ පෙර අනේත භවයේ ඇත නාස ලැබුවේ අනතත අනත වේ ලැබුවත කොහිද දුන්නේ සුවය නිතිවත ඈතට කලගින බැලු විට කුමගින අනේ නාස නොදීබූ අද අප දැන පෙර කලේ බැලුවොත් භවයෙන් අරගෙන ඇත ඇත භව ලැබුවා සෑම නාතය නාතය භවයට තිබුණා නාසයේ ගඳ සුවේ දෙහි හැදෙහුණා නාසයේ ගින ආවත් බව දකිනා භවයෙන් භවයට නාසද නැසුණා දුන්න සුවක් නැසේ සුවඳය කියලා එව්වා මිසක් එම දුක ගැන හිතලා ඌවේ එවන් අසහනයකි මේ කාලා මේවා තවත් ගෙන යනවද කිකාලා දිව රස හොයේ හොයේ සසරෙහි එනවා භවයෙන් භවයට දිව නැති වෙනවා යලි යලි ඔය මිනිසක තුම පනවා දිවගෙන මෙම මහා භවයෙහි එනවා මේ දිව මතු දිවකට අරගන්නට හේතුව ආසා කෙරුමයි දිවකට සතය හොයා යන විට එම සෑම විට දිවට ලැබෙන ආසා සහතිහි කොට දිගෙන් දිගටම යන එන කයක් ගැන බැලූ විටන මේ දිවේ මතු කලිනේ මිය ගියත් නැති වෙයිද කිසිතන දිවට කුමවන්නේ මෙහි මෙයද කුණවන්නේ හේතු පවතින්නේ එයින් මතු භවයේද හදන්නේ නිබඳු ගමන දැන යන්නේ කොයිදැන මේ බඳු දිවක්ගෙන ආවී කොහිදන අනත පෙර කල දෙන ආගමන මිම විලසින අනත දිව් අරගෙන ආපු ගමනයි තවත් මෙම තැන පෙර සතර දෙගෙන දිව සහරතේනා අරගෙන ඒතිමෙම දිවෙමෙම ලෙපිනා දිව වෙත කෑදර රසයම හිවුනා තව තව ඈතට යනවද ගමනා මෙබඳු තැන අරගෙන යන්න යන ගමන නවතන් පුතුනි දැනගෙන කිව්වේ බුදු පිය රජින්දු අපේ ගුණ අදහන්නේ බුදු සමිඳුනේ කිව්දාම් දන යන්ත සිටු තන උතුම් බුදු පිය රජින්දුනේ ඔබ දෙතු මගේ ගන්නේ මෙලෙසය උතුම් බුදු ගුණ සිතිනි සලසා අනේ යහමගේ දෙව්වේ අප ගැන මහා කරුණා ගුණෙන් සලසා උතුම් බුදු මහා මාමෙනි දේසු ධම්මද පිනින්නේ බලා දුන්නේ මේ කයේ තතු ගැන බුදු පියාණන් දෙසන්නේ දරුවනේ කය බලන්තම දින මොනවද යොහි තිබෙන්නේ පියයි යහපත සුවය හොයමින් ආමියයි සත කියන්නේ බලන් දරුවනි දැන ඔය කයෙහි ඇති උරුමෙන් අරගෙන කුමගෙන දී ඇද්ද ඔය කයි රස දුන් බලා දරුවන් දැන පීකරන් මා පොදිවන පොඩි දරුණු වෙයි දැන හිතන් පුතුනේ අයි දෙසා දෙන බුදු පියා අප දැන සිසු දහම ඇත මෙලෙසින පුතුනේ හොඳින් දැන හිතනු මැන ඔය කය හොඳද යන බලා ඔය කය වන් තනගෙන හිටින තනිනා පුතුනි නුඹලට වන දුකට පිහිටක් ලැබුණා කයෙහි ධාතු සිතනින හිතන්න කොමෙම සතරින අනත පෙර ඔය වන ලැබුවනි ඔවැඳි කය සතරින සතර කුණු ගඳගෙන විහිදෙන කයින් ඔබ මින හැඩ වැඩයි කියමින ආපුයේ ගමනේදී කළ මන බුදු පිය රජානන් අරගෙන මේ බඳු ඔවදන් දීතම සිත නගන් දුන්නේ මහානන ගුණය පහදන් බුදු රජිනුන් මගදී පෙර දෙනවා මෙම කායේ කුණෝ කායේ දිස ගන්වනවා මහා කායේ තද කායේ කොමද පනවා මෙම කායේ දදි කායේ ලිත පවතිනවා කුණුවන කයක් දරුවනි නුඹලට ගන්නේ තිදුනේ තොති කර පල්ලකෝ මෙන්න මේ කය දැඩි නිසා යහපත් සිත ගන්න මේ හිත ගත්තේ පිය භාවය දෙස මෙන්න මෙබඳු කය දරුවනේ අරන්තවේ බලනු මැනේ අනත සංසාරයෙන් නුඹලාගේ ගමන වින ප්‍රිය දෙයක් හොයා යන මහා ඇලුම සිතටගෙන ආපු හින්දා මෙවන් දරුවනේ කයක් වින හොඳ හොඳයි කියාලා මේ ලොවේම බලනවා අතර යනු දෙහි බලා නොහැකියයි හිතනවා මෙබඳු කයේ අරන් වන වැඩ ගැන මේ හිතනවා ඒ නිසා දරුවනේ යලි කයක් ලැබෙනවා මේ කයෙහි තතු රැගෙන මොනවාද හොයන්නේ හොඳ හොඳයි රස රසයි කිය කියා බලන්නේ ඇදි ඇදි බැඳි බැඳි ගේ දොරද හදන්නේ රැඳි රැඳි ඉඳි ඉඳි තෙනහසයි කියන්නේ දරුවනි ඔය තන බලන හොත් කුමේ සිදුවන අනත සසරෙහිගෙන ආවේ ගමනක් නොමයිගෙන අපට මියේ ඕනේ මේ රතයේ දිනුදානේ සත ගුණයේ මානේ අපට මේ සමදීම ඕනේ කිය කියා සසරෙනේ මහා සැපති වේන විලසින මේ මිනිසත් බවින හොඳයි කියමින් මනී හැමතැන එකිනෙක තැනගෙන මනින විට කුම ලැබුණා එයගෙන සතුටිනා බැඳෙන හදවත් සැමට හැදුනා ඒ බඳුව අද අරගෙන කාම බැනිවල බැඳීමින තිබෙන තැන දැකගෙන මිහිරියාවක් එව්වා පෙරදැන ඒ බඳු කල දන්නා ඒ මගෙත කය වන්නා ඒ තැන ඇලෙන්නා එයින් කාමයේ මුල හැදින්නා කාම රස බැඳගෙන ඊටම තවත් එලෙසින ඇවැසි දේ අරගෙන මගේ අයිරන් කළා පෙරදින දරුවනේ එලෙසින් අරගෙන ආපු මෙලෙසින් ඔය කයේ සැමෙලෙසින් සදයි ඔය හිතේ තේවිගතින් මලොත් කුමවන්නේ ආසාව පවතින්නේ එනිසා හිතන්නේ තවත් මතු මෙම කයක් ගන්නේ ඒ බඳු කය අරගෙන ඔයයි කාමය සෑම තැන ලලා එම කිසි තැන මොනවාද පෙර සසරේ ලැබුමිනේ ඔය ඔයා එනවා සස විඳ විඳා යනවා මේ මෙයා එනවා එකින් එක ආදදී එනවා නැති වනේ විතේ තනේ මහඬ නගා හැඳුනේ අහෝ යයි කිව්නේ එහෙම ගමනකට කයේ හැදුනේ මෙහෙම කයේ අරගෙන ආසාරෙන් බැඳගෙන මේ මනෝලොවේ තිබෙන සියලු දේ ගැන හිතයි ඇල්මින මේ බඳු දේ ගන්නා අප කයට කුමවන්නා කාමය නැගින්නා එයින් බැඳුමන් මතු කෙරෙන්නා නිසරුදේ අරගෙන අනත සතරේ සිටගෙන ආවත් තව තිබෙන දෙයක් නැත ඇති උනේ කිසිතන ඒ බඳු තැන රැගෙනා ඒද රිදි දේහුණා කඩුමෙන් බිඳු මෙනා නැසෙන දේ ඒ සමග බැඳුණා බලු නකුටු අතගෙන සිටින තැන එම විලසින වැටුණු මත් ඇත මෙන ඒ බඳු සම්පත් විලස පවතිනේ එම කාම මෙතිනා සතුටු සිතගෙන රැගිනා හිත කය බැඳගෙන මහා පුරයකට මුල ඇදුනා සතර අනතව කල පොරකා ගැටි සෑම කල මදි වී එම එකල ආවේ තව රස මදියේ සෑම ඵලේ හිතින් ගමනින්නේ ගියත් නිදිරිය දන්නේ සතය නිමවන්නේ නොමැත මායාව මතුවන්නේ සත මායාවගෙන බැඳ බැඳ තබා නෙලෙතින හැම ලෙස මතුවගෙන දේවයි ප්‍රියයයි හොයන් කියමිනේ ඉමගේ දුර යනවා එවිට කුම සිදු වෙනවා ගැටුම් මතු වෙනවා මහා ඇල්මකට හිත යනවා කාමයේ බැඳගෙන යන මගේ මිලේ තිනේ කාමය සහයිනේ තවදී තැනකින දේතය ගැටුමිනේ මතු කෙර පවතින සාගදේත බැඳගෙන දෙති කුටිගෙන ආසාපෙන් වයි සත වෙත මිලෙතින අල්ලන විට දෙයි පාරක් රත් වන ආසා පොදි පෙන්නා මරු විලසින ලෝභ කරයි සත ලෝකෙත බඳිමින ලෝකේ හොඳයි ඵලපන් මේ කියලා ආසාරහණක් පොදි කොට තබෙලා ජන්ත එන්දි දෙන ගුටි බැට එකලා මිලට දේවයි දේතය මතු කරලා දෙන්නා ඇමගෙන අල්ලන මාළු මිලතට පෙන්වයි කාමය යාලු කාමය බැඳුමට ගොත් එම පාලු මාර බලය දෙයි කන්නට මාළු සමතන මුළු කය දුක්ගෙන දෙන්නේ මිනිගෙන දැවිනා නිතය තවන්නේ මේ තන සම මහා මායාවින්නේ ආදීනව කාමයගෙන දෙන්නේ තෙර කල ආමගේ කාමය හොයලා අද මේ ගැටෙනට මේ කය හදලා බරගෙන දුකගෙන දෙයි සමසකලා මේ කය අතහර යුතුයමය මිකාලා බලමින නිසි ලෙස දුක මිත නිමෙතන ඇති වේද යහපත සතුටක නිසි දැන අනතව සසරෙත් නොසවන මලකුණ කෙත හිමි කයෙමයි තම වෙත මෙලෙසින මතු කල මලකුණ ලෙතගෙන යන්නේ මෙම කයෙමයි එම අදද තිබෙන්නේ පෙර කල ඔසවන කයට එගින්නේ ආෙම හැරෙමිම මෙබඳු කයෙන්නේ පෙර කල මනුසත් බව ලැබෙනවා මිය යන කය සෝනත ගින යනවා අද මෙම එම වන් කයගෙන තනවා සොහොනට ගෙන යන දුරු නට වෙනවා සූකඩ විලසට අත පය අරගෙන ලාබෙට ගත් ලෙසගෙන හිත සතුටින සූකඩ නට වෙන රැහනක් විලසින ලෝකයේ ආසා පොදි දෙයි නට වෙන මේ නැසුමෙන් පසු කුම කරවන්නේ මේ රූපට පහලට ඇදලන්නේ ගඳ කුණු හැමනට පෙරගෙන යන්නේ විනත වේමින රාගය සමගින එන ගිනි දහරින දාහැති පිටගෙන නොසිටිමි අද හරිනෙමි මෙම කය දැන මේ කය ආපෝ යයි කොට තින්නේ ජල ගතියක් සමගයි පවතින්නේ පතවි කියන්නේ තදේ රළු දෙයකින්නේ බැඳුණු තැනක් ඇත උස්ම නැගින්නේ සැද ගති තද ගති දාය සමගින එන එම සෑම කල උස්නද සමගින හැරලන විට වායුව ලෙස අද දිනේ ගින සිටිනේ නිකය වායුවේ වෙත ගින පහත දමා බර තද දෙය ගත්තේ ඉබඳු තනි වායුව එහි ඇත්තේ නිදාත දින ආහතත යන තත්තේ හිත සමගයි මිමේ වායුව ගත්තේ නාසය අගේ සිට ගණනින පහලින අඟලින් හතරක් හතහා සමගින අතරෙහි තරි සරමින් එමේ යන වායුව දැක ගන්නෙමු මෙම විලදිනේ නාසයෙන් අගටගෙන බලන් මෙමෙ දරුවනි නැගින එම සියලු තැන් නාසයෙන් නික්මුනේ එබඳු එම වායු කඳ ඉදිරියට රොක් වුනේ ඒ අතට මේ අතට ගමන් කෙරෙවා තැනේ යන සියලු විලසින බැලූ විතේ වායු කඳ කින තැල්ලුවේ මිතගෙන නොමැත ආසා බඳින තැනගෙන ආසක ඉතින තැන බැලුවොත් වායු මිතගෙන වායු ඇරේ තවගෙන ගන්නේ මොනවද මේ බඳු තැන දැනේ කාම ලෝය දැකලා කාම රසයට සැකලා මර කොටස් නිකාලා තිබේ ඒ හැර දමාමේ කාලා හිත නිදහසට ගින වායු මුසු වී විලසින වායුවට හිමි තැන සබ මිහිත ගත වායුමය වනේ මුළු කයේ කිසිතැන නැත ඇතුර බස මෙවනා වායු සමග කිනා බැඳුණු කය හිත ගනිමි මෙතනා යහපතින් අරගෙන බර හැර සියලු විලසින වෙන් කළ කයක්ගෙන ගනිමි හිත කය වායු විලසින වායුවත හිතගෙන සකසා වායු ගුණයෙන් නිදාස කයකගෙන තිබේ අහසට නැගුණ විලසින මුළු හිත කය දනේ නිදහස් සුවයේ ලැබුණේ ඒ මේ අත කිනේ නොම වැනේ එම එලෙස තිබුණේ සැදැය ගති නොමැති තැන මුළු කය එබඳු විලසින අවංකව සුදු වන සුපිරි සිදු කය තිරස වෙතගෙන අහස සිට බලනා උඩ සිටින අය ලෙසිනා අහස ඇතුර කීනා පිටින අය ලෙස කයින් සිටිනා උඩ යට කිසිම තැන බර නැති කයක් වියගෙන මුනිදු ගුණ සරණින තිබේ මෙම කය අහසේ සිටීමෙන ඉහළ ගුණ ඇත්තේ උසස් ගතිය කීගත්තේ කයට දුක නැත්තේ සියලු විස ගති පහළ ගත්තේ මහා පොළවේ වනතන හැර අද අහසේ පවතින කය විලස අරගෙන කෙලේ නිදහස් කයක් සදමින වායුවෙන් සැදෙනා වායු කයගෙන ඉතිනා නිදහස් උනතනා කාම අතහර සිටිමි ඉතිනා කාමේ තතු දැන කාම දොස දැක මෙලෙසින අතර ගොන් ගිති තන ගනිමි මෙම වායු කය සතුටින පෙරමෙන් දුක නැතේ වායුව ඉහළ ඇදෙතේ ඉහළ සිට මෙසිතේ තිබේ හිතගත වායු මේ ආතේ කිසි දින රාගේ නැත බැඳුමන් කිසිම තැන නැත නිදහසට ගත හිත සැගෙන ඇත බුදු සරණ මෙහි ඇත එබඳු සුවේ ගන්නා නිදහස් කය තිබෙන්නා සුපිරි සිදුවන්නා මුනිදු අපහද තුලම වන්නා සම්බුදු හිමියනි ඔබේ ගුණ අරගෙන මේ හද පලසන්නා සම්බුදු දහමින සමිඳුනි පිවිතුරු ගුණයම පවසන්නා සම්බුදු දහමෙහි ගුණ දැක ලෝසත යන විස මගේ දන්නා සම්බුදු අමමැනියනේ ඔබ දරු ලෙස අපි උඩ ඉන්නා පාද තිබෙන කාමය හැරලු වෙමි බුදු පිය රජී දුන්නේ ඔබගේ උතුම් මගගෙන හිත කය ඇත තක සාමිරේ තින්නේ උඩට තිබෙනවා යුවසායම තන එයිනි මේකය ගන්නේ වායුවගෙන හැදෝ කය ඇත බුදු පිය සජිතුගේ දරුවන්නේ මේ අප උතුම් සමිඳුනි ඔබේ දරු කැලේ විලසයි අද ඉන්නේ වායු ගුණෙන් මතු කළ කය අරගෙන අපි අද සැනසෙන්නේ වායු කයට තව බර නැත දුක නැත ආදෙයි පාවෙන්නේ ඒ බඳු තනයි බුදු පිය රජිඳුගේ ගුණ කයේ හිත අරේ ගන්නේ කාම බරක් නැති දේත දහක් නැති කය නිසසල වෙනවා කාම රසක් නැති රාග විසක් නැති කය සුවේගෙන දිනවා කාම දෝසක් නැති රාග දෝසක් නැති කය සුවයක් වෙනවා කාම විසක් නැති දෝෂ විසක් නැති කය සුවසෙත් දෙනවා මොනිදුගේ ගුණ බල ඇති ඔබේ දරු කැලේ මෞපිය පිනේ ආසීනා කකින විලස බුදු දම් අම කඳ අප ගෙන ඇත ගුණ දකිනා සමිඳු ළඟයි දරු ලෙස අපි ඉන්නේ කාමය නැත මෙතනා කාම ලොවින් යන්නේ ගමනේ ආහතෙහි ඇත නිරිත කින්නා බුදු හිමි සඳුනේ ඔබේ ගුණේ වැනුනේ අද සිත ලැබුණේ සමිඳුගේ වතිනේ යහා ගුණ ඇතිතන සමිඳුයගෙන දෙන බුදු ගුණ තරණින සමවත සදමින අද යන්නේ මේ ගමනේ කා මුනි ගන්නා ඔබේ මා ඔබේ එලියද අපලා මයේ තැලු තැන බුදු පිය පිරිසිදු ගුණේ මම වෙලා මා බුදු රජින්දුගේ සුවෙත් නගලා මහා බුදු පිය වෙරුණගේ පුතු මෙකලා හද නින සෑම හදවත පිරිති දුවන් විලතිනි බුදු ගුණ ධාරිනි අද දිනේ සාරේ පාදේ සාරේ සිසිලසේ ගිනේ දිනේ පිවිතුරු එදියාද මෝනද සඳමින අපේ බුදු සමිඳුගේ ගුණ ඇති දැහනි පළමුවේ පිරිසිදු ගුණයට නැගුණේ බුදු පිය රජිඳුනි මෙම රස දැහනි විහිද විමුළු කය තිරුරෙහි ඉතිනේ බුදු පිය රජිඳුනි නිරාමිත සුවදින තන තුම විහිදන බුදු ගුණ සිත දෙන නිද අතකම් රදගෙන නැති සුවයෙන් නිද අත පබතර පිවිතුරු ගුණයෙන් නගෙන පුබුදු හිත එලිගෙන එනවා පිරිසිදු සිත සුදු හැඩගෙන තනවා විහිදෙන සුවේහි සෑම විහිදිනවා කය වාත කෙරේ මාරත සකේතෙනවා උන් සාදෙදින මා එලියක් ලෙසිනා විහිදෙන රන් රැත් කෙනි ලෙස සැදිනා සුවදිනෙදීනි මුළු කය වැසෙනා බුදු රත් සුවයක් කය වෙත ඇදුනා තම තන කය මහෙදීම අරගෙන වැදු එම පිරිසිදු දැනෙනි පුරමිනේ දේවානෝ ඇති සමවත් දැනෙත ගින කය තබෙනෙමි නිදාත් සුවේ එලියෙන් විහිදි කයේ මායෙනියෙන් සැදිලා නිදහස ලැබගෙන විස ගති හැරලා කාය ගුණ දාමෙහි බැඳ දුවේ නගලා බුදු ගුණ එළියෙනි සදනෙමි සකලා මුළු කාය සෑම බුදු ගුණ එළිවි සෑම තැන පබවත ගති ගුණ ගිනෙවි යා ගුණයෙනි කාය وعده විඳින විඳීමෙන් වුනොත් සමවදීනෙත බුදු බලයෙන් අධිතන් කර තිර කොට පදිනෙමි දෙවැනි උදා යන එන ඒ Hare සමවතට සමවැදේ ගුණයේ ගිනා නොඇලෙන නොමේ බැඳින තතුගෙන සියලු දෙනා අනියත දහම් බව දැකගෙන මේ බඳු තනා මේ එලි කඳේ ඇති විමත මුදාම ගිනා අපි අද ආතරේ වැනි බුදු දැනට ඇදිලා ආතෙහි එලි කඳක් මෙනි නිත්තල කෙරිලා ඇදි ඇදි යන්නේ නැහැ බුදු බල ගුණ දෙවලා මේ දැනකින් සමතුව දෙති විදවලා ඉරුගේ එළිය ලෝකෙට පැතිරිලා යත මේ බුදු සෙවණේ ඇති කය ඉරු ලෙසේ වෙත ආතෙහි පතන් වීදෙන එලි ගුණේ ගත බුදු සිවුදැනේ සමවත දැන් වැඩි ඇත සෑමදින එම තැනට ගුණයෙන් තිර කෙරුවා මින් පසු තිබෙන මා පිරිසිදු කම හේව්වා මේ කය මෙසේ එක ගුලියක් ලෙස දෙව්වා මේකට දැනෙන බව ඇත හිත එය කිව්වා හිත එම විලස දැනිනා බව පමන ඇත මේ තන රුවක් ලෙස එළියම පෙනෙනු ඇත දැනිනා බවති හිතකට මෙය උරුම වෙත එළියයි රුවයි දෙක නම් රූ කියනු ඇත රූපය දෙන්නට හිත මෙහි තනී එත අල්ලන තනක් නැත පබසර ගුණේ වෙත ජීවත් වෙන නිසා ඒතන එලි වෙත එලියක් රුවෙලෙතින් මෙහි අද හැදී එත හැදෙනා එළිය මේ කයේ ඔය කියන්න හිතු හිතු මොහොතේ එලි බිඳ බිඳ නැගෙන්න නැගි නැගි වටා සිටි විට බඳ පෙනෙන්න අදු ඇදු සියලු එලි බිඳ යලි නැසෙන්නා නැගෙනා සියලු පෙන පිදුලෙස මග හැදිලා අපමණ පිදු විලස මේ රූපද නැගිලා බමනා විලස වටරවුමට කයේ නැගිලා සකසන නිසා ඇත එලි රූපය හැදිලා හිත ඇති නිසාමයි මේකත් උපන්නේ උපදුන සියලු හිත රූ සැම බිඳෙන්නේ බිඳි බිඳි යත්දි අදු සපුරා නැගෙන්නේ ඒ හින්දාම මේ එලිරුව පෙනෙන්නේ හැදූ හැදූ දෙයට උරුමයේ නම් නැසුම තමා ඉතිරිය නොමැත දුන්නරයද නොමැත පෙමා කොපමණ හොඳ කිවත් ගමනත් ඕම තමා අතහැර දැමුවේ විට නිසරුයි දකිමි එමා ඇතු ඇදු සියලු ගත හිත දෙක නැතින්නා නැතුණට පසුව දෙන ඉතිරිය නොවන්නා තවේ මෙය ඇවැති නම් යලි යලි හිතන්නා එවිටම මැවි මැවි ඔය දෙක පෙනෙන්නා මේකද ලෝකේ හොඳ යයි මේ හොයන්නේ වේතින් මහන්සියකින් මේ නගන්නේ නැගු නැගු සියලු දේහි වැන කියන්නේ ඉතිරිය කර දෙයක් පිරලෙස නොවන්නේ එබැවින් මෙතන අල්ලන්නට දෙයක් නැත හිතයයි කියපු දේ ඔය කඩලිසත් වෙත ඔය කඩ බිඳ හරිමු එම විට කයක් නැත මේ කඩ කැපුම බුදු මග මහ ගුණත් දෙත අරගෙන උතුම් ලෙස බුදු මගේ පෙනීවා කඩ කැපු විටදී මේ බුදු මග දකීවා අල්ලන තැනක් නැති විට අද පෙනීවා අතහැර දැමුම නිවනම බව දකීවා අතෑරි නොඇලී යන විට කුම නගන්නේ මොකටද හදනේ ලෝකෙක යලි ඉතින්නේ උපදින තැනට නෑ අපි හිත තබන්නේ අතහැර නිමෙමු බුදු නිවනයි ලැබෙන්නේ පෙත් බුදු ගුණය දැනගෙන සත මිදී යත සම්බුදු දාම සත් වත මතු කෙවි එත අත ඇර දැමුව නිවනයි ඔය දැකා ඇත මින් පසු නැවති පිටිනි මූලොව මගේ නැත මගේගෙන සිටින විට ලෝකෙට දුවන්නා අපි අද බඳු කිසි තැන නොම දුවන්නා නැවතුන නිසා සමවත තිර කෙරෙන්නා සිටි සමවතක අපි ඇලුමක් නොවන්නා අරගෙන බැලුවේ විට අල්ලන කිසිදු නැත හොඳේ කිවත් ඉතිරියේ දින ආරයේ නැත මේ වාගේ ලෝකයේත අපි හිත බැඳෙනු නැත සමවෙත බුදු මගයි සන්තුන් මගම වෙත මේ බුදු සිතිලගෙන නිවෙනම ලබාවා සම්පාසදාතම අදකින් නිවේවා සාගයේ දේත දෙනගිනි විත නැසේවා සමවත් කායක ගුණේ කඳේති කෙරේවා දිවියක් ආනිසා ලෝකෙට උපත වෙති ලෝසත ඉපදිලා යන තැන භවය වෙති අපි අද ලොවම අතහැරගෙන සියලු පැති පිටිනෙමු බුදු මගම නිවනට නැමුම දෙති සමතම අතිරි බුදු මග හිමි කෙරේවා සමදිනේ සතු දැකම සමවති නැගීවා දැන් හිටි ලොවට යලි ආපසු ඇදීවා දැනට යන්ත හිතු හිත එහි නැගීවා දැකගෙන ඇවිත් අපි දැන් අද මෙබඳු තැන සිවැනි දෑනේ පිට බසිනෙමු පුරුදු මිනා වැසගෙන කයක් තිබු අත පය කියපු තැනා නිදහත් සුවෙන් පිරි අත පාය පෙරදී වුණා තුන්වැනි දැන් කය සුවතෙත සමග ඇත මතු කරේ තැන විත් සෑම දින ඒ බඳු වෙත තුන්වැනි දෑන වෙත බැස දැන් බැලිය යුත බලනිමු මේ කායේ සුවසා මූනෙහිද වත පිය කරු මලක් මෙන් සුපි පුන මූනතනේ කය වට ඇතුළ දැක තීගෙන තිබුණු තැනි සුවයෙන් සපිරිලා තිබුමෙම දැන පෙනේ දෙවැනි උදෑන විත අද සත ඇදෙනු පෙනේ බැසගෙන දෙවැනි දැනට කය තබා ඇත අරගෙන හිතුන විට නැගෙනට ගුණේ ඇත දැන් අපි මුහුණේ එලි ඇති එම කයේ වතේ බලනෙමු සැල්ල වූ කයේ හැටි විතේ විත වායුවේ වැනි කයක එලි දෙන මුහුණ උනේ බර නැති සැල්ලුවේ තිබූ තැන විතට ගෙනේ පළවැනි දෑනි බුදු ගුණ සිත නැගිනු පෙනී සමහද අවංකව පිරිති දුගතියේ උනේ පබසර ගුණ නැගීමේ ලෙස තිබෙන්නා මේ ගුණ හැඟුම සෑම අය ළඟ වැඩෙන්නා පළවැනි බුදු දැනි නිදාසේ සිටින්නා දැන් අපි නිවන් දැක මේ මිස ඇදෙන්නා සෑමදින අවංක වූ ගුණයෙම සිටින්නට පිරිති දුපබදර වූ ගුණ කඳ වැඩින්නට පිවිතුරු සිත් ගුණින් අකුසල් හැරෙන්නට අදිත නේතබෙමු බුදු තෙත් මාගේ පිටින්නට සම්පා අපිට කිසි විටක දිනෝ වේවා සමලෝ සතට බුදු සැනසුම ලැබේවා පවතින විතර ගිනි දොත් සෑම නිවේවා බුදු මුදුටු විලස මනසට පැදේවා සම්බුදු ගුණයේ බැඳී සිට නිති පවතින්නේ ආසාරණකින් නොම වේයි එමවන්නේ මේ කය ජීවිතේ පවතින තුරු දන්නේ යන්නට තැනක් නැත බව පෙර සිට එන්නේ මේ කයේ දිවිය තිබෙනාතුරු සසරේ එනා උපතට ඵලය දුන් හේතුවේ ඵලය උනා දිවි ඇති තුරු සිටින ගුණ කඳ දැකම ගිනා බුදු සව් තන සබමි සැමමේ සියලු දෙනා බුදු සවු අයගේ නැහැ සැදසිත් නැගෙන්නේ සමවෙත සියලු අය හට ඒ තිබෙන්නේ ඒ බුදු ගුණ ඇති බුදු දරු සෑම දකින්නේ බුදු මාගේ සිටින් සයි ආදිතන් කරන්නේ සම්බුදු ගුණ ඇති දරු කැලේ ලෝවේ සිට වේවා සමසක් වෙලේ සතටද මෙමෙ සිට වේවා අපමණේ සතගේ භව දුක් ගිනි දුරු වේවා බුදු මාගේ වැඩි සත නිවනට පත් වේවා මේ සිත නිතර දෙන මෙත් සිත අපට ඇත සෑම දින සමග බුදු තෙත් අද විහිදුවත සෑමසක් වෙලට වීදීමෙම තෙතද යත බුදු ගුණ සිතයි අපි බුදු රාජ ළඟම වෙත මා බුදු පුරයේ බුදු රජින්දුට ගින මෙව්වා ගින සුදු නෙළුම් මව මව හද වෙතේ වෙව්වා සෑම බුදු රජවරුන් ගුණ කඳ ගින මෙව්වා හදවතේ වැඩ සිටි බුදු සව් සවේ මැවුවා සමගෙම ආදම බුදු පුරයක් ලෙස වේවා බුදු මාමැදුරේ බුදු රජවරු වැඩමේවා මා සංගේ පෙළද සංවර විලේ ත්‍රම වේවා නිවනට යන්නේ තුරුම මේ බුදු හිත වේවා සමගෙම ගුණය බුදු සිත සහ නැගෙනු ඇත සිය කරු මුහුණ බුදු සිත ගුණ සමග වේත සෑමතැන ආලෝභව ගුණ කාන්ද වැඩෙනු ඇත සෑම අය ආදේතයි ආමෝහයි කිය යුත මේ ගුණ කාන්දෙන් සෑම මනතම සිත දේවා ආතිරි දේවන විත බුදු සුවේ සැකසේවා අපමණ ගුණ ඇති සමිඳුගේ දරු නිස වේවා සාදුයේ හඬ දේවා තම ඇස් පෙරේවා සාදු සාදු සාදු